එල්ලුම්ගා ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ ජනාධිපතිතුමාගෙන්. ඉරගෙදරට සීමා වුණා තුන් වෙනා හොඳට කන්න බොන්න හම්බෙලා රජසැප විඳලා ඉරගෙවල් වල ඉන්නේ. එහෙම වැඩක් නැහැ. නිසි දඬුවමක් ලැබෙන්න ඕන. ජනාධිපතිතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එල්ලුම්ගා ක්‍රියාත්මක කරන්න කියලා එල්ලුම්ගාට අලුගෝසු තනතුරට කෙනෙක් නැත්නම් මම ඒක බාර ගන්නවා. මට කිසිම පැටුපක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම තව මේ පේමන්ට් එකේ වැඩේ විකුණලා ජීවත් වෙන්නේ. මේ වගේ අපරාධ කරන මිනිස්සු අනිවාර්යෙන් එල්ලලා මරන්න ඕන. මටත් බබාලා තුන් දෙනෙක් ඉන්නවා. මටත් ස්ථිර නිවසක් නැහැ. ලෑලි ගහලා ටෙන්ට් එකේ වට කළා මගේ ගේ තියෙන්නේ. මගේ ගෙට පැනලා මගේ දුවා ගලාගෙන ගිහිල්ලා දූෂණය කළා කොහෙට හරි විසි කළා දැම්මත් මටත් බලන් ඉන්න සිද්ධ වෙනවා. සුන්ට මේ වගේ අසාධාරණ කල් සිද්ධ වෙනවා. කවුරුත් මේවට වග කියන්නේ නැහැ.